ධර්මානුශාසනා දේශකයන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් අපි දැන් ආර්ය ශ්‍රාවක මාර්ගයත් එක්ක අපේ කතාව මේ අවුරුදු ආරම්භ වුණේ ඒ ආරෂ්ඨාන්ත මාර්ගයේ සංකත භාවය ගැන අපි කතා කරලා සංකත වචනේ එන් තුරුපල වෙන අවදි කරලා වෙන අදහස් දෙන්නේ මේදී අපි පෙන්වුවා මේ අනාත්ම අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය ඉන්නේ මේක මේ ආකාරයෙන් හැදුනා කවුරුත් හැදුවා නෙවෙයි ඒ ස්වභාවයෙන් ශක්තිවල ස්වභාවය නිසා හැදෙනවා. ඒ හැදෙන්නේම ඊළඟට කඩමිල්ලාව. කියන මේ දෙකේම දෙපැත්තට ඇතිච්ච සංකත ස්වභාවයන් ගැන අපි කතා කරමු. දැන් ඒ සකස් වෙච්ච දෙයක නවතිනාකම තේරුම් අරගෙන සකස් වීම නැවැත්වීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ගයේ තිබෙන ශාස්ත්‍රීය පදනම් විද්‍යාත්මක නීතිය මොකද්ද මේකේ කියලා පෙන්වන්න තමයි ගිය පාර අපි කතා කළේ සීල සමාධි ප්‍රඥා කියන එකේ සංකත භාවයන් වල විශේෂත්වයන් පෙන්වනවා. ඒකේ සංකත භාවයන්ගේ විශේෂත්වය පෙන්වීමට අපි ගත්තා ඉදිරියට ගත්තේ රූප කලාප පිළිබඳව විවරණ. ඒකට රූප කලාප කියන්නේ ඒක බෞද්ධ පොතේ සඳහන්නේ භාෂාවේ පාලි භාෂාවේ වචනය. නමුත් පරමාණු ගැන අපි කියනවා. ඒ පරමාණු ඇතුලේ චීන ශක්ති විශේෂයන් තුනක් ගැනයි මේ කතාව ඉදිරිපත් වෙන්නේ. ශක්ති විශේෂයන් දෙකක්. තුන්වෙනි එක විශේෂ එකක්. ඒකත් සංකත අයිතිවාසිකමයි. එතකොට මේ ශක්ති විශේෂයන්ගේ අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන ගැන කතා වේදී අපි ඉදිරිපත් කළා. පෙන්වා ඔය කියන කෘත්‍ය ස්වરૂප තුන ඒ ක්‍රියා තුන වලින් කරන්නේ මොකද්ද අපේ ජීවිතය තුල තිබෙන්නේ ඊටාම කටුක අයිතියක් ඊටාම කටුක සකස් වීමක් කින් ලැබෙනා වූ කටුක ප්‍රතිඵල නවත්තා ගැනීමට අපි සීලය රකින්න බවයි සීලෙන් ගන්න උදව්ව හැටේ තමයි ඒකයි අපු දෙන්නේ. එතකොට එයින් දෙන්නන්නේ ඊටාම කටුක ශක්තියක් කඩන්න කටුක වේගයක් ඕන. අර කටුකයි කියලා කිව්වේ ශර වේගයක්. ඒතර ඒ ශර වේගය තමයි අපි වචනයට සිතවිල්ල එක්කාසු වෙච්චාම ක්‍රියාවට සිතවිල්ල එක්කාසු වෙච්චාම සාමාන්‍ය සිතක් නෙවෙයි එතන තියෙන්නේ. වේගයක් මිශ්‍ර වෙච්ච ක්‍රියාවක් කරන්න පුළුවන් ප්‍රමාණවත් ක්‍රියාවක් කරන්න පුළුවන් ප්‍රමාණවත් වේගයක් ගැබ්බෙච්ච ශක්තියකුයි සිතුවිල්ලෙන් ක්‍රියාවට දෙන්නේ. ඒකට එහෙම වේගයක් ආපු විට එහෙම වේගයක් ආපු විට එය නවත්තනකොට ඒක ඒ වේගය නවත්තනකොට නැවැත්වීම පිළිබඳව ඉතින් කොටස් කරලා තියෙනවා මුසාවාදා වේරමණී, විස්නා වාචා කියන වේරමණී කියලා තියෙන ඉව. එතකොට මේ වීර්ය නැවැත්ීමේදී එයා කලේ මොකද්ද? අරව අවදි කළා. ඒ තමයි ළඟ තිබිච්ච පරමාණු ශක්තිය ගැද්දෙච්ච ඒ වර්ගයේ පරමාණු ශක්තිය ගැද්දෙච්ච ද අවදි කරවන ඒ පුපුරන පුපුරන අර වේගය. නමුත් වැඩ කටිය දැන් නැති නිසා ඒ ගානට හැදෙන්නේ නැහැ. ඒත් අරව විදිරේ. විදිරේ අර ලිච වෙනවා. නමුත් ඒ සමගම ඉපදෙනවා හොඳ සෞම්‍ය. ඒ උපක්‍රමය දකවදාල බුදුහම බුදු පියාණෝ ඒක මේ සමාජයකට දෙන්න. උන්වහන්සේ ඔයා බොහොම ලිහි කළා පුළුවන් තරම් ලිහි කළා උන්වහන්සේ කොටස් කළා පෙන්වුව නිසා අද අපට මේ ආකාරයෙන් කතා කරලා විවරණේ නිගමනයට බහින්න. ඒක අපි කියනවා ඊළඟට අර සීලමේ කොටසින් ඒක කෙරීමේදී Tamanට ඊටාම කටුක බුද්ධන ශක්ති නිෂ්පාදනය නොවේ. ඒකට ඒ ඇත්තට සතර අපායෙන් බේරෙන්න පුළුවන්. අ දුර්විපාක ලබා දෙන අයිතිවාසිකම් ඔක්කොම යනවා නවතිනවා. එතකොට දැන් මේකෙන් පෙන්නනවා ඒ දුර්විපාක ලබා දෙන්නේ මොකෙන්ද? තමන්ගේ හැදිලා තිබිච්ච ශක්තිය. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා සිතක් පහළ කරනවා. ඒ සිත පහළ වෙලා රෞද්‍ර ක්‍රියාවලට යොමු වෙනවා. ඒ වැන් වල වශයෙන් ඉතින් තාඩන පීඩන කරදර නොඑක් ගන්න ඔක්කොම විඳින්න තියෙන නරක ආදී ඔක්කොම නේ. ඉතින් බැලුවොත් කොතනද මේ රහත තිබුණේ කියලා අපි කියලා ඉවන්සේ ඇදිලා නැහැදිච්ච මොන්සෙක් යා හොඳ නැහැ. එයාගේ ඇසිරීම හොඳ නැහැ. හරි. සමාජයකට ඒක ගැලපෙන්නේ නැති එකත් අසරණයට වෙලා තියෙන්නේ. අර ඒ වැඩ කරන චිත්ත ශක්තිය හදන ගුණයෙන් න්යාගලක තිබිලා. ඒ ගුණයෙන් වලින් කරන වැඩේ අර විදිහේ පිළිපදේ පුජ්‍යලයට ඒව නවත්තන්න ඒ ක්‍රමයේම එයාට පිට වෙනවා. ඒත් දැන් අපි සිල් රකින්නයි කියන්නේ කියන්නේ ඉඳා කතා කළේ මේ සාමාන්‍ය හැම වෙලේම රෞද්‍ර වචනයක් කියන්නේ නෝනම් විදා නවත්තන්න ඕනේ. ඇයි? කාටවත් බය නෙවෙයි. Tamand බයයි. මොකද්ද බය? මේක කතාවට මම මේ ඔක්කොම සංවිධානය කරලා පාවිච්චි කළොත් හැදෙන්නේ මුචි කන කතා කියන අයිතිවාසිකම්. ඒක නිසා දැන් මේකෙන් බේරෙන්න. රෞද්‍ර ක්‍රියාවකදී සතෙක් මරෙන් මරන් ඔය නරකයේ කියන වැඩ කරන්න යෙදෙනකොටම මේ මං කාටවත් කල්ලෝකේ මම බය නෑ මට මම බය. මොකද මම ඕනේ වයි විපාක වෙන්නේ. අපායগামী දුර්විපාක විඳිනකොට කවුරුත් මට උදව් දෙන්නේ නැහැ. කාටවත් කරන්න දෙයක් නෑ. ඒක නිවන් වල මමමයි. කියන හිත ඇති කරගත්තොත් තමයි. අමුතේ ගියාට පානාති වාතා වේරමණී, අදින්නාදාන වේරමණී කියලා කියන්න වෙන්නේ නැහැ. එයා කවදාකවත් අදින්නාදානයට අහු වෙන්නේ නැහැ. පානාති වාක්‍යයට අහු වෙන්නේ නැහැ. සතරේ දුක නෙවෙයි, Taman කෙරේ දුක. ඉන් කිසිම විදිහේ දුෂ්ට නරෞද්ද ක්‍රියාම් කරන්නේ හොඳ නැහැ. ඒ පුජ්‍යලයාට සුගතිගාමී කියන. එයාට සුගතිගාමී කිව්වේ එයාට පුළුවන් වෙනවා අර විදිහට රෞද්‍ර දුක් නැති තැන්වල පුදී වැඩක් නැහැ. රෞද්‍ර දුක් නොවින්ද උත්පත්තේච්ච පුජ්‍යලයකට දුක් නොවින් තැනක් ලෝක ධාතු පුතන. ඔය යම් යම් තැන් අපි වෙන් කරලා ගත්තා ඊට අරිට වඩා මේක හොඳයි කියන්නේ. නමුත් තනිකර එකකත් උත්පත්තියත් ඕකත් හුඟක් නෑ. මොකද වේදනාව තියෙන්නේ. අන්නේ අයිතිවාසිකමෙන් සාමාන්‍ය මානසික පීඩන ලැබිලා මේ දුක් විඳීම නවත්තන්න ඒ අවස්ථාවවලදී තමාගේ චිත සංසුන් කරගන්න කිව්වා ඒකට කිව්වේ මෛත්‍රී චිත පාවිච්චි. ඒකට කියනවා මෛත්‍රී චිත පාවිච්චි. ඒ මොකද්ද හැම එකටම සමාව දීම ආදී තමන්ගේ සිතට වේගයක් නොයෙන්ද වග බලා ගන්න ඕන. සිතට වේගය නොනෝ නැයි කියන්නේ නික්ලේශී සිත. කෙලෙස්යාදී යටවත් වෙලා ඒකට කියන්නේ සමාධිය. මේ අපි ගිය පාර සාරාංශ දේශනා සාරාංශයෙන් මතක් කරනවා මේ ඊළඟකට පණින්න. මම කියන්නේ අවුරුද්දක් වෙනවා නම් ඒක සමබර කිව්වා අවිස්තරම කිව්වා මේක පිළිවෙල ඒකේ ශක්තිය උදනවා. දැන් ඒකම ඇඳීම් පැත්තට මේ සිතිවිල්ලක් වෙනවා නම් මෛත්‍රීත්ත වගේ ප්‍රතිවිරුද්ධ සිතිවිල්ලක්. මෛත්‍රියමයි. ඒ කියන්නේ Tamanta මෛත්‍රී කරගන්නේ කියලා උගන්වන්නේ. Tamanta මෛත්‍රී කිරීම තමයි මේ ලෝක දහසී ප්‍රධාන මෛත්‍රී. මොකද මානමාරී වැටෙන නිසා මම මේවනු කරා. එයාට බනින්නේ එයාට ආදරේද නෙවෙයි. මට මං ආදරේ ආදරේ කියන්නේ මාව මං දුකෙන් බේරගන්නවා. එයාට බැන්න මෙතන හැදෙනවා මාව දුකට එල්ලෙන. ඒක නිසා මේ ජීවිතේ බේරන්න ලෝක දාතේ කවුරුත් නෑ මම බේරන්නේ. ඒක නිසා මම මේක බේරගන්නේ. ඒ නිසා අනුන්ට බනින්නේ අනුන්ට ආදරේ කරන්නේ අනුන් එක්ක බැඳී කියන්නේ. ඒ බැඳීමේ කියන්නේ මොකක්ද? ඒක විවරණය කරන්න කරනවා නම් නිකන් කෙටි තමන්ගේ වෙනකමක් ඉටු කරගන්න අනිත් එක්කෙනාගේ සහය ලැබෙන එක ඒක වෙන බැඳීමක් ඕක දාසිය වෙන අනිත්‍යයට අපි කියනවා උදී අනේ මම ඒව කරන්න බෑ මොකටද කරන්නේ කියලා අනිත් පැත්තෙන් බලපුවාම ඒ රවුමෙන් එයා වෙන කපල්ලක් හදලා තියෙනවා එයාගේ පැත්තට වැක්කරේ හැම බැඳීමකම තියෙන ආත්මලාභය එයා දැනගන්න ඕන ඒ ආත්මය ආවේ දැම්මන් හෙව්වොත් අනාගතයේදී ලැබෙන අයිතිවාසිකම් ඔක්කොම මගේ ආත්මීය අයිතිෝ මේ සැනසෙල්ල ඔක්කොම ඉවරයි. දැන් මේක මම අත්හරිනවා මොකක්ද අත්හරින්නේ පුජ්‍යලනේ. හැම පුජ්‍යලයකම එකාකාරව හොඳටම ආශ්‍රය කරනවා, ගන් දෙනු කරනවා, ඕනේ පාතන් යුතු දුකන් ඉෂ්ට කරන ඒ ඔක්කොම සමාජීය වශයෙන් කරනවා. නමුත් බලාපොරොත්තු. ඔච්චරයි දැඳීම අයින් කරන්න හැකි බලාපොරොත්තු එයා මට හොඳට කතා කළේ නෑ. එයා මට හොඳට සැලකුවේ නෑ. මං වෙනකොට එයා ගරුසරු දේව එක කොහොම බලාපොරොත්තු. ඒවා එයාට ඕන එකක්. එයාට කයිති මගේ වැඩ මම ඔක්කොම කරනවා. එච්චරයි. අන්න බැඳීමින් කර සංවිධානය. අන්න එතකොට දාර අපි කියු මෛත්‍රී ස්වરૂපයේ නිස්පාදනය කරනකොට සිත ඇතුලෙන් එයාගේ සිතේ අර ඊටාම රත් අච්චර කාෂ්ඨකමේ සෞම්‍ය රත්ත්‍රී මතු කරන يعني උණුසුම් මේ ගිනියම් වෙච්ච රත්ත්‍රී මතු කරන පරමාණු වල ක්‍රියාකාරීත්වය තමයි අර මානසික පීඩන ලබන්නේ. ඒකට අර විදිහු මෛත්‍රී ස්වරූප වෙනකොට අර බිඳි බිඳි ඒ වයස ඉක්මලා බිඳෙන අතර අර හොඳ සෞම්‍යනි මෛත්‍රී චිත්ත මට්ටමේ අයිති උෂ්ණත්වය අල්ලගෙන තමයි අරව හැදෙන්නේ. අන්න දැන් මෙයා බොහොම සල්සිලා. එයාලද ඊටාම අපාදුග්ගන ශක්තියක් නැහැ. එයාලඟ මානසික පීඩන ලබා දෙන ශක්තියක් නැහැ. නමුත් කොයි වෙලේද දන්නේ ස්ථිර නැහැ. අස්සේ මුල්ල තියෙන්න පුළුවන්. එයාට හැම වෙලේම හොඳ හිතක් පාල වෙනවා මොකුත් නැහැ. නමුත් අපේ ජීවිතය ඇතුලේ පස් ආකාරයක අෂ්ටාකාරයක කාන්දම් වර්ග තියෙන නිසා කොයි කාන්දමෙන් තව කොච්චර ඉතුරුවද කියන්න බෑ. අර යකින් පාලනය කර ඉන්නකම් හොඳයි. ඒකට සාක්ෂියක් කියනවා නම් සීල සමාධි දෙක තමයි බාහිර ආගම් වල බොහෝ විට පාවිච්චි කරන්නේ. බුදුහාමුදුරුවෝ බෞද්ධ දර්ශනය අර අනිත් ආගම් වල මානසික පාලනයක් ගන්නන ආගම් වල තියෙන සීල සමාධි දෙකයි. ඒකේ ඒ මට්ටමින් චිත්ත දියුණුව කරගෙන එක්තරා තාපසේ අභිඥා උදෝල උදී යනකොට ඉෂ්ඨියාවක හඬක් ඇදලා එයාගේ අභිඥා ගන්නවා. හේතු ඒ හඬත් එක්ක වැඩ කරන ශබ්ද කාමයේ පොඩි කඳුලක් යාගේ ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් යම හේතුවා නම් හොඳට හොදලා ඒක සම්පූර්ණ පිරිසිදු වෙන්න හොදන්න ඕනේ. දැන් මේ ක්‍රමෙන් ක්‍රම දෙකකින් මේ හොදලා තියෙන්නේ. තුන්වෙනි ක්‍රමයේ බුදුහාමුදුරුවෝ තමයි සම්පූර්ණ පොලිෂන දෙන්න හොදන්න මොන මුකුණක් කරන්නයි කියලා කියන්නේ. මේ ක්‍රමයෙන් දෙන්නේ අන්තල් වටුක්තියක් දාලා හේතුව දැන් හරි මුකුත් නැහැ බල් බල්වා ගඳක් නැති ගඳ නැහැ. ආ දැන් හොඳයි. ආ හොඳටම අර මේ නිර්වාදක දැනීම කියන එක නගත්තොත් අප මේක පිළිගන්නේ කියයි. ඒක සිවුමතිනේ. අරමුදකාර තාපසෙන් උනේ අර රැඳිලා තියෙනේ වුණා නැවත වැඩ නොකරනද ඇදී ගහුවේ නැහැ. ඒ ඇදී බුදුහඳුර කියන්නේ නා මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? අර සීල සමාධි දෙක සංවිධානය කරලා ඒ සිතේ ඉඳගෙන ඊට පස්සේ සිතට ගන්නනවා ඔය ඔය මට්ටමට මෙහෙම මහන්සියෙන් ගත්තා මේ ලෝක ධාතුවේ කිසිම වස්තුවක් නැහැ ඇලෙන්න වස්තුවකුත් නැහැ ගැටෙන්න වස්තුවකුත් නැහැ මොකද වස්තුවක් නමුත් වස්තුවක් කියලා එකක් නැහැ ඒ එළෙන එළෙන එළෙන වෙනස් වෙනවා ඉතින් කෝ ආලේ ආශා කරන වස්තුවකුත් නැහැ තරහින් වස්තුවකුත් නැහැ ඒ තරහ වෙන්නේ නැති එක්කම ආදී වස්තු නැහැ වෙනස් වෙනවා දැන් දැන් මේ තියෙන මට්ටමේ ඇටියට තරහින්ද බැහැ ඒක හොඳ මට්ටමක්. ඒක නිසා අනිච්ච දුක්ඛ අනාත්ම පදනම මත අර මේ සිතට අර යන්නේ දුන්න හැටි අන්න ඉතුරු කොයිතරම් තිබුණා. දැන් යා පිළියරම් තිනවා ලෝකදාසී ආදර ආශා කරන්වත් ගැටෙන්නවා විරුද්ධ වෙන්නත් එකක් නෑ. මගේ ඇහැට පේනවා, ශබ්ද ඇහෙනවා, නාසයට එනවා, රස දැනෙනවා ස්පර්ශ ලැබෙනවා. ඔය එකක්වත් මුකුත් නැහැ. ඒ වෙලාවට විදුලිය වරිච්ච. එතකොට අර ඒකෙන් දැන් බ්‍රෂ් කරලා දැම්මට පස්සේ සුද්ධ කරාට පස්සේ එයාගේ ඉතුරු නැහැ මොකක්වත් ඉතුරු නැත්නම් මොකද? එහෙම શબ્දයක් කරනකොට ඒ කාන්දේ දුණක් දැන් නෑ වෙන එකක් ඒක දැන් දැන් තීරණේ. ඊට වඩා උදී යන්න දැනග තියෙනවා වෙන ඥානාන්විත තීරණයක්. ඒක නිසා අරවට වැඩ කරන්නත් බෑ. ඒවා කියනවා කොහොම හරි ගිලිහිල් යන. අන්නේ අවස්ථාවට ආපුවාම එයා එයා තමයි රහතන් වහන්සේ කියන්නේ. හොඳයි අපි මේ <clears throat> මට්ටම ගත්තට පස්සේ අපි ඇයි අපි රහතන් වහන්සේ කියේ සම්පූර්ණම වුණාම නමුත් ඒක අවස්ථා හතරකින් දිනු වෙන්නේ. ඒ හිමින් හිමින් කට්ටු කට්ටු කැලි කැලි වෙනස් වෙවි කියලා අන්තිමට තමයි ඒක වෙන්නේ. ඒක අදට තියෙන්නේ මොකද්ද? දැන් මෙතන තව රහසක් අවශ්‍යනවා මේ විශාක කියන උපාසකෝ නැහැ. මොකද්ද? මේ සංඛාර කියන කියන වචනේ ඉස්සල්ලාම හැදුනේ කාය සංඛාරද වචී සංඛාරද මනෝ සංඛාරද කාය සංඛාර වල කියන්නේ මොකද වචී සංඛාර කියන්නේ මොකද මනෝ සංඛාර කියන්නේ කියන එක මේ මිනිස්සයා මේ මිනිනාංශකේ අන්න ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා මේ මොකද්ද මේ මේ ඇත්ත මේ ගන්නෙ අනාත්ම ලෝලෝස් මේ අනාත්මය හොඳට හැප්පිලා ඇතිලිලා ගියම විදිහට හිතාගන්න මෙයාගේ මේ මෙයාගේ මේ ප්‍රශ්නය ඉස්සල් දානවා ඊළඟ දන්නවා හොඳටම අර මෙහිඳිනාංශයේ නිසි පිළිතුර එන බව. ඒකට මේ කාය සංකාර කියලා කිව්වේ මේ ආශ්වාස ප්‍රශ්වාසයි කියලා කාය සංකාර කිව්වම් නම් ආස්වාස ප්‍රසආසයි කිව්වා. කාය සංකාර ඊළඟට වචී සංකාර කියන එක ඒකෙන් බෙදලා අපි එකක් කිව්වා. ඒක ඒකෙන්ම බෙදලා එකක්. ඊළඟට මනෝ සංකාර කියන එක වේදනා සංඥා කියන දෙකයි කියලා කිව්වා ඔන්නම උත්තරයක් දුන්නා. ඊළඟට දැන් මේ පෙන්වන්නේ මොකද්ද? යාපි හැදිච්ච වැඩිච්ච සරසෙච්ච ජීවිත. මේ ජීවිතයේ යම් කිසි දවසක සසරට වැටෙන්න ආරම්භ කරන වෙලාව. ඒක ගොනු වෙලා ගොනු වෙලා. එකට බැඳිලා. ඒ රසායනික සම්බන්ධතාවය එක මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම කොට. ඒ කාන්දම් වර්ග පහ යම් નિરાයාසයෙන් කායකතු දවතු එක්කාසු වෙච්ච තැන මේවා බන්ධලා ගිලියන්ට නොදී පවතින පවත්තනේ තරා ක්‍රියාවක් තමයි මේ අද අපි පාවිච්චි කරන ආස්වාද ප්‍රසවාස. ඒක ඇහැට නොපෙනෙන සිව් එකක්. පරමාණු තිලක ප්‍රමාණයක වගේ කියන්නේ ඉතින් ඒ ගාන කිසියකත් තාම සිව් වස්තුවක්. අපි ඒකට කියනවා කලල රූපය කියලා. කලල රූපේ කියවම අවුගඩ විතරක් නෙවෙයි. ඒ හැමතැනම තියෙන කලල රූප තමයි. එතකොට මේ සතා හැදීමේ ඒ එකමුතු වෙනවත් එකම එකමුතු වලට බෑ. ඒක පවත්තන අර ශක්ති නිෂ්පාදනයට උදව්වක් ලැබෙන්නේ. එතන ඒ සිවුම් එකමුතුවක් වුණාට පරමාණු වල ඒකෙත් තියෙනවා බිඳනවා හැදෙනවා බිඳනවා හැදෙනවා මේක බිඳෙන්නේ නැවත හැදෙන්නේ කියන මේ ක්‍රියාව අද අපේ ගොරෝසු අන්දමේ ලොකුවට කියන එකක් නමුත් ඒ අවස්ථාවේ ඒ සකස් කිරීම මොකක් සකස් කිරීම පැවැත්මට ගොමනා කරන ක්‍රියා ස්වરૂපේ බලන්න කොණ්ඩේ නැතිනම් ඒ ක්‍රියා ස්වરૂපය සංවිධානය කිරීමට උදව් දෙන්නේ අර ආස්වාද ප්‍රසආස අර අස්සින් ඒ වෙලාවේ දැන් නහයක් නෑ දැන් අහන්න පුළුවන් නහය කොතනද තිබුණේ කට කොතනද තිබුණේ කියලා නහයක් කට මුකුත් නෑ මේ ආස්වාද ප්‍රසආස කිව්වකද ඒක නැදී ගමන් කරනවා අයිය දැනවත් ඒක නැදී වාය ගමන් එහාටත් යනවා මෙහාටත්. දැන් අපේ ජීවිතේ උඩ ඉඳලා පල්ලයට පල්ලයෙන් ඉඳලා උඩට හරහට සර සෑම පැත්තෙම මේ පුණයි යනවා. ඕවත් ඕවත් ඔක්කොම ආශාසිත ප්‍රසාසිතයි අයිති. දැන් අපි ආශාස ප්‍රසාස කියන්නේ ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයෙන් නහය විතරයි. ඒක ඉතින් දල වශයෙන් කරන නිසා. ඒතර අර මේ වස්තුවේ ද්‍රව්‍යමේ එකමුතුව රසායනික එකමුතුව එක්ක මේ ස්පර්ශය වදිනකොට දැන් බෑ ඒ වස්තුවට නිකන් ඉන්න. පරමාණු ක්‍රියාත්මක වෙන්නේ. ඒ ස්පර්ශය ලැබෙනකොට ඒ පරමාණු වල ත්‍ප්තිය වෙනවා, ඒවා පුපුරනවා, අන්තිම ඒවා හැදෙනවා, පටන් ගන්නවා. ඉතින් ඒ පටන් ගෙන ඒ ක්‍රියාකාරීත්වය අර පස්ස තාවර කියලා අවස්ථා දෙකක් ඒ ථාවර අවස්ථාව කියන්නේ මුසල් වෙන අවස්ථාව. මේ අවස්ථාවේ දැන් මොකද්ද මුලින්ම ආස්වාස් ප්‍රස්වාස කාය සංකාර තමයි පටන් ගන්නවා. ක්‍රියාව ආස්වාස් ප්‍රස්වාස. ඇයි ආස්වාස් ප්‍රස්වාස වලට ක්‍රියාව කියලා කිව්වේ කාය සංකාර කියලා කිව්වේ ඒ මොකද ඒ හුලඟෙන් තමයි ක්‍රියාවක් කෙරෙන්නේ. හුලඟ හැම වෙලෙම ක්‍රියා කරන එක. හුලඟ නිශ්චල වස්තුවක් දෙයක් නෙවෙයි. උෂ්ණත්වයයි අවචාටි හුලඟ එතකොට මෙතන ක්‍රියාවක් කරලා තියෙන්නේ හුලඟයි. ක්‍රියාවක් කරලා තියෙන්නේ අර අසෙන් දිනවල තියෙන හැටි නහරින් බලන්න. එච්චරයි. ඒ ක්‍රියාවෙන් වෙලා තියෙන ප්‍රයෝජනය මොකද්ද? අර වස්තුවේ අර එකමතු වෙච්ච වස්තුවේ ප්‍රඥ හඳුනන්න අර ස්පර්ශයටම මුල් වෙලා. දැන් අපි අපිට පේන්න ඕනේ. බොහොම. කොතනද මුල්ලක මඩගොඩක හරි කොහේ හැදිච්ච වස්තුවක අයිතියක් නෙමෙයි අද අදාළ භාවිතා කරන්නේ. විචාරුවට මා ලොකෝට ඒවා නෙවෙයි ඔකාගෙන ඒ පාවිච්චි කරන්නේ කොහෙදෝ මඩවලක පටන් ගත්තා. ශක්තියක ක්‍රියාකාරීත්වයේ විකාශන අයිතිවාසිකම් මේ පාවිච්චි ඒ ඔව්ව එදා ලෝතර බුදුරේ දේශනා කරනකොට ඒවලම රහත් වෙනක පුදුමයක් වෙනවා. එහෙන් පිටින් එපා වෙනවා. එක්කාසු කරපුවත් එපා වෙනවා, එක්කාසු කරන් කියනවත් එපා වෙනවා. හැම එක එකක්ම එපා. ඇයි මොකද්ද මේකේ වටිනා? කියන එකයි ඔය නිබ්බිදාවේ කියලා කියන්නේ. නිබ්බිදාවේ කියන්නේ කලකිරණයි කියන්නේ කලකිරණයි කියන්නේ වචිනාත්ම. ඒක ලෝකෙ හිදිත වස්තුවක්. එතකොට දැන් අපි දන්නවා කාය සංඛාර කියන්නේ ක්‍රියාවක් සංවිධානය කිරීමට එක්කාසෙම සකස් වීම. ක්‍රියාවක් සංවිධානය ඒක තමයි මේ ආස්වාස වලින් ප්‍රත්‍යක් මුලින්ම කලේ. ඊළඟට මේ කාය සංකාරත් එක්ක ඊළඟට කසින් මොකද කියලා වොත් දෙනවා වචී සංකාර. වචී සංකාර කියන්නේ මොනවාද? ශබ්දය නිකුත්ති. එතකොට මේ ඒක කොහොමද වචනයක් හැදෙන්නේ? ඔය කියන තාවර සතාවේ කොයි කියන මට්ටමේ වචනයක් නැහැ. විකාන් නිශ්ශබ්දව තියෙනවා. ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. ඒ අපි අපේ අවස්ථාව කියන්නේ. මේ මුල් අවස්ථාව. එතකොට වචනයක් සකස් වුණේ කොයි අවස්ථාවේද කොහොමද කියලා මේ අහනවා ප්‍රශ්නේ. කොහොමද වචනෙට මේ අර ඉතාශී වස්තුව පරිවර්තනය වුණේ වචන නිෂ්පාදනය වුණේ මොන ක්‍රමයෙන් මොකද්ද ඒකට සහාය වුණේ එතකොට ධම්මදින්නා මිහිනාසි කියන විතක්ක ਵਿਚාර දෙක විතක්ක ਵਿਚාර දෙකයි අර ශබ්දයක් නිකුත් වීමට උපකාර වුණේ විතක්ක ਵਿਚාර මොකද අර කාය සංකාර වලින් පැවැත්මගෙන එන වස්තුවේ ශබ්ද සංවිධානය එක්තරා කාලකට පස්සේ විතක්ක ਵਿਚාර නිසා වෙච්ච වැඩක් කිව්වා. ඒවල දැන් අපි කතා කරනවා. මේක අපිට තේරෙන්නේ අපි කතා කරන්නේ කතාන කර බෑනේ භාෂාවක් ගන්න. ඉතින් අපේ මහෞජාරු හැංගින් දැන් තියෙන්නේ. නමුත් මේ විතක්ක ਵਿਚාර මේ ශබ්ද නිෂ්පාදනයේ බලනකොට ඉන්දි සිද්ධ වෙලා තියෙන්නේ කිසි වටනකමක් නැති නිකම් සිද්ධියක් ඒ. මොකද්ද? විතක්ක ਵਿਚාර කිව්වේ ස්පර්ශයක් ලැබෙනකොට ස්පර්ශයක් ලැබෙනකොට දවන්නේ හුළඟේ ස්පර්ශය. හුළඟෙන් ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශය ලැබුණාම ඒ ස්පර්ශයට අවධානය යොමු වෙනවා අර ඒ වෙලාවට තියෙන පරමාණු වල පිපෙරෙන ශක්තිය ජවය. ඒක කියන්නේ ජවය කියලා. ඊට ඒ ජවය මුල් අවස්ථාවේදී ඒකේ මේ ගුණ මදි පොඩ්ඩයි. ඉතින් කොට ඒ අවස්ථාවේ ස්පර්ශයක් වෙනකොට ඒ පැත්තට නාම රූප කියන එක සිද්ධ වෙනවා. නාම රූප කියන්නේ ස්පර්ශ වෙච්චටි ඒ පැත්තට නැවෙනවා උත්පලයි. හැබැයි මේ අනිත් නාම රූප ගත්තොත් නම් මේ කතාවක නැගිටලා ඇඳලා එන්නේ. ඒ නාම රූප නෙමෙයි නැමෙනවා රුප්පණ වෙනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? නැමෙනවා රුප්පණ වෙනවා. නැමෙනවා රුප්පණ වෙනවා. කාලේම උපදින. ඇයි උපදින්? එකක් නැතිනකොට ලෝකේ තියෙන සමතාවයක්. ඒක එතෙන්දිත් ඒකට බලපානවා. ඒක නිසා හදින්න ඕනේ. මේ ඉතුරු මේ වැඩ කරන මොනවද කරන්නේ නැත්තම්. වෙන මුකුත් කරන්න වැඩක් නැහැ. ඒවා තියෙනවා අර කොටස් ඒකට අයිති කොටස් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒවා තියෙනවා ඒවා තියෙන නිසා හදිනවා. හැදීමට උෂ්ණත්වය නිෂ්පාදනය කරන මුලක ස්පර්ශ කර. ඒ ඉතින් નિરાයාස වස්තුවක්. මේ નિરાයාස වස්තුවේ එක්තරා ප්‍රමාණයක පරමාණු ගුණ වල පස්සේ ඒක අර විතක්කය අර එන පැත්තට ඒ කුණක වදින පැත්තට වැඩිම ස්පර්ශය ලැබෙන පැත්තට යොමු වෙනවා. ඒ යොමු වීමත් එක්ක ඒකේ පරිතිනවා ටිකක්. පරිතිනවා කියන්නේ වෙනස් වෙන්නේ නැතුව ඒකටම තුඩු දීගෙන ඉන්නේ. ඒ වෙලාවට මොකද වෙන්නේ? අර ඒක අස්සින් අර ඔක්කොම එක පැත්තකට යොමු වෙලා නිසා ශබ්ද නිෂ්පාදනය කර ක්‍රියාකාරීත්වයෙන් නිපදවනවා. ඒක දැන් මේ කියන්නේ ධම්මදින්නා මෙහි විනාශ කියන්නේත් ඒකයි. අර ඒකට යොමු වෙලා අර වේග ක්‍රියාවේග වැඩි වෙනකොට ඒ වේග ගැටණින් මතුවෙන શબ્දයක්. තේරුණාද? ප්‍රශ්න කියනවා මම දක්වන්න. ඒ ආම්බුරු කියන අපිට අහගෙන ඉඳන යනවා කියන එක එපා. මාව දිහරන්න හදන්නත් එපා. තමන්ට එන ප්‍රශ්න වලට. එතකොට ඒ වේගය ඒ ඒ ඒ ස්පර්ශණයෙන්ම නිෂ්පාදනය වෙන ක්‍රියාකාරී ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපලයක් වේ શબ્දේ කියන්නේ. විචාර කියන්නේ අර શબ્දේ එක්කම යමු යමු යලා ගානන්නට එදු අර සාමාන්‍ය යනකොට උගෝගක ඉඳලා අර අර අඩුවනකොට හයියෙන් විතක් වෙනවා එහෙම නෙමෙයි එහෙම නෙමෙයි එහෙම නෙමෙයි හිතෙන් එහෙම නෙවෙයි මේ මිනිහා මේ බොරුව කියන්නේ මෙයා මෙතන මේ පටහලනවා කියාගෙන කියාගෙන ඇවිල්ලා මිනිහට කතා නොකර බැරි වෙනවා. බැරි වෙලා නදේ සම්සි කියන්නේ මමත් කියන්නේ ඔතන මේ මෙහිම මේක උනේ කියලා ඔන්න පටන් ඒ මොකක්ද උනේ? අර ඊටා සිව්සතාගේ શબ્දය නිෂ්පාදනය වුණා වගේ මෑනට ඇතුළෙන්ම නිෂ්පාදනය කළා කතා කරපන්. කතා කරපන් කියලා කටින් කියේ නෑ. ඒ කතා කරන වේලේ ඒ සමහරුන්ට දාන්න දින වෙලාවට ඒක තියෙනවා. හොඳට මේ දාන්න දින ඉන්නකොට අනිත් එක්කනත් වර්ධින බව මෙයාට පේනවා නම් කට විතරක් නෙවෙයි ඔක්කොම කො කියනවා. නොකිය ඉන්න බෑ. මුටිච්චනවා ඒවා කියන්නේ නේද? ඊපදිනෙකද මුටික. ඇයි ඉතින් ටිකක් ලොකු උත්දාලා ඉතින් මේ මිෂන් නම් ගන්න. අර යාගේ අර මේවා කමට මේ කිව්වට අර විනා පරාදයි. නැගිට්ටකම ඉතින් මහා ශාස්ත්‍රන්තුවක්. අන්න විතක්ක ਵਿਚාරේ වර්ධනයි. එයා බැරි වෙලාවත් අහකමලා ගත්තනම් ඔක් කියන්නේ වෙන්නේ. මේ විදිහට විතක් කරන දන් ලැල්ලට. ඉත්තට ඉත්තට. නැහැලේ ඉත්තයෙන් කළා. විතක් කරලා ඒකේ පැවතිනවා මේක දැන් මෙහෙ ගන්න වෙනවා. පැත්තෙන් අර શબ્දයක් වෙනවා ඒක දිගු වචන ගන්න හින්දා පැත්තෙන් කියනවා. දැන් මොකද්ද අපිට මේ පෙන්වන්නේ? මේ පෙන්වන්නේ අනාත්ම. විචාරය කියන්නේ මොකක්ද දන්නවද? ඒ යොමු වෙලා ඒකම එල්ලලා ඉන්න එක. විචාරේ පවතින එක. වෙන එකකට යමු. දැන් ඒ ඉත්තර මොන ඉත්තෙන්ද කියන්නේ විචාරයක් නෑ. එයා කොහෙන්නේ? පළවෙනිම ඒකම පවතිනවා ඒකටම යොමු වෙනවා ඒකම පවත්වන පිට යන්නේ අන්න රචනා ගිනියන්නේ. තේරුණා මාත්‍රේ. ගිනියම් එකයි ගිනියම් වේගයේ වේගය තමයි අර ශබ්ද ලැබෙන්නේ. අන්න එතකොට ඔයවට කියන්නේ ඉන්ද්‍රිය තමයි. මේවා කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ ඒ ශබ්ද නිකුත් කරන කිරීම සඳහා අධිපති වනානගමක් ඒක ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය කියන්නේ අධිපතිභාවය. ඒ වෙලේ තිබිලා තියෙන ඉන්ද්‍රිය. මොකද? ශබ්ද නිකුත් කරන ඉන්ද්‍රිය තිබිලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන අපට මේ අවස්ථාවේ අර ලෝකයේ තියෙන ගුණධර්මයන් ජීවත් කරනවා. ලෝකය වැඩ කරන වායු ශක්තිය විහිං සත්‍යව ජීවත් කරනවා. අපි ජීවත් වෙනවා. දැන් අපි හුස්ම ගන්නේ නැහැ. අපි හුස්ම අරගෙන ජීවත් වෙන්න ගියොත් පැයට නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ හුස්ම ඇදලා ඉන්න ඕන පොඩ්ඩක් මතක නැතුව මැරෙනවා. අපි හුස්ම ගන්නේ නැහැ. ඒක නිකම්ම කියනවා. කවද පිළිච්ච එකද? එදා පටන් ගත්තේ. තාම ඒක වැඩ කරනවා. අර ලකුණු කලාකාර ඔල්ලෝසොති. ඒ ඔල්ලෝසුවා. තාම වැඩ කරනවා. මේක නවත් නවතින්නේ නැහැ. බුදුරජාණන් විතරයි මේක නවත්තන ඇති. නැත්තම් කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඔය හුලන් එක්ක මේකේ සම්බන්ධතාවයෙන් ඔය ඒ ජීවත් වෙනවා. එතකොට ඉන්නේ අයිතිවාසිකම ජීවිතයට සම්බන්ධ කරලා මේ ජීවිතෙන් නිෂ්පාදනය වෙලා අපි මේක මේක තුලින් අපට ලැබිච්ච අයිතිවාසිකම් දේශ බලනකොට අපි හැදුනනේ බුදු අම්මෝ කියලා කෑ ගහන මට්ටමට ඉඳන් ගන්න හැදිලා තියෙනවා. අපිව බේර ගන්න කවුරුත් නැද්දෝ කියලා කෑ ගහන තැනට ඇවිල්ලා තියෙනවා. කූ කියන තැනට ඇවිල්ලා තියෙනවා. කොහොමද? එන්න එන්න එන්න එන්න අපි ඒ කෑ ගහන මට්ටම් දියුණු වීමට උවමනා කරන පරමාණුක මුතුය කෙරෙන විදිහට අපි දුක් විඳලා තියෙනවා සංසාරේ. මේ අපි අද කය ගහනවා නෙවෙයි. ඒ කය ගහන මට්ටම අපි හදමු කය ගහන මට්ටම අද ක්‍රියාවට ගන්නවා. ඒ අපි අපි අතීත ප්‍රත්‍යවේක්ෂාවට ගන්නවා. අපේ ජීවිතේ දැන් ඔය බුද්ධහමෝ ගන්නනවා. භික්ෂුත්වයේ ලැබලා ඒ ජීවිතයේ තියෙන පිළිවෙත් පුරාගෙන පුරාගෙන ගිහිල්ලා ඉතින් ඔය ප්‍රථම අධ්‍යයන ඒවටපත් වෙලා ඊළඟට අතීත ප්‍රත්‍යක්ෂා අතීතය පැහැරෙන්නේ ඒ අතීතය පැහැරෙනවා අපි හිතන්නේ කොයි කාලේද රජ වෙලා හිටි කොයි කාලේද අපි උතුණු කලම්දලා හිටි ඕව හොයනවා කියන නෑ මේකයි මොකක්ද අතීතයට බලනකොට හැම ආත්මිකම කෑ ගන්නවා හැම ආත්මිකම හෝ කියලා තියෙනවා ඒ සෑහෙන ශබ්ද නිකුත් කරලා තියෙනවා කුහුල ගන්න. ඉතින් මේ ආත්මික කරක් නෙමෙයි. ලබන ආත්මික කෑ ගහන්න දෙනවා. ඒ අයිතිවාසිකමේක තමයි අපි යන්නේ. ඒක බෞද්ධයන් වශයෙන් මේ විද්‍යාව දැනගත්තට පස්සේ එයාට කෑ ගහන්න වෙන්නේ නැහැ. ඇයි? කෑ ගන්න හේතුව දන්නවා එයා. ඒ හේතුව ස්පර්ශ කරනකොට හේතුව කිව්වේ මේකයි මේක වෙන්නේ කියලා දැනගත්ත හැටි එතන ඥානවචිලා. අර විඥා උදපාදි ආලෝක උදපාදි කියෝකයි. හරිද? මම දන්නවා මම මේ ඔය කෑ ගහන්නේ. එයා නැති වුණාට නෙවෙයි. ඒකත් එක්ක සම්බන්ධයෙන් මගේ සිත ඒකට වැඩ කරන වැඩිකම නිසා වෙන නිකුත් වෙන શબ્දයක්. ඉතින් ඒ ගිනිය වෙච්චාම මට බෑ කෑනවා. මවදා ගන්න කෑක් ගන්නවා. දැකීනේ කෑවා. අන්න ඒ ක්‍රියාත්මකය ජීවිතයට සම්බන්ධ කරගෙන වැඩ කලේ මොකද මොකද්ද තන වැඩ කලේ? මොකද්ද තන වැඩ කලේ කියන්නේ ඔය කොහොමද ඕකේ අර කාය ක්‍රියාවස් ඒ ආකාරයෙන් ආශාස් ප්‍රසවාසයෙන් කියලා අර ශබ්දේ අර විදිහට නිෂ්පාදනය වුණේ ඒ විතක්ක උනේ ਵਿਚාර උනේ මොකක් එක්කද කොහොමද අන්න ඒකට පෙන්නනවා මනෝ සංකාර මනෝ සංකාරයි ඕකට උදව් දෙන්නේ මනෝ සංකාර කියලා චිත්ත සංකාර කියලා එකට කියන්නේ. අද්දන්නේ චිත්ත සංකාර කියලා කියන්නේ ඇල්ලීමට ඇල්ලීමට දදා ගැනීමට උදව් දෙන කොටස. වේදනා සංඥා. වේදනා සංඥා. දෙක තමයි අර වචනේ ඉස්සෙල්ලා වචනේ නිෂ්පාදනය වීමට වචනේ ඉස්සෙල්ලා නිෂ්පාදනය වුණේ. එතකොට ඒ සංඥා වේදනා වේදනා සංඥා දෙකයි වේදනා සංඥා දෙකයි ඒ විතක්ක ਵਿਚාරය නිෂ්පාදනයේ විරුද්ධ වෙයි. දැන් විතක්කේ කියන්නේ අරමුණට යොමු වීම. ਵਿਚාරය කියන්නේ අරමුණේ පැවැත්ම. අරමුණේ කියන්නේ මොකද්ද? ඒ වෙලාවට ඒ වස්තුව තුළ මතුවෙන උෂ්ණත්වයේ ප්‍රමාණය. හැබැයි ඒකට කියන සිත කියලා. සිතේ තමයි අරමුණ තියෙන්නේ. එතකොට මේ සිත ආ වශයෙන් කතා කරන්නේ බැඳීමේ ශක්තිය. ඒ බැඳීමේ ශක්තිය. ක්‍රියාත්මක වීමට උදව් දෙන කොටස් දෙක තමයි සංකාර කියලා කිව්වේ. චිත්ත සංකාර, වේදනා සංඥා. වේදනා කියන්නේ විඳවන්න ඕනෑම තැනක උෂ්ණත්වය. සංඥා කියන්නේ උෂ්ණත්වයේ අංශක ප්‍රමාණය. උෂ්ණත්වයේ අංශක ප්‍රමාණය තමයි සංඥා. වේදනාවේ නින්දනය මතු කරන්නේම වින්දනය මත කරන්නේ ආ ප්‍රත්‍යේ. එතකොට දැන් ප්‍රත්‍යමයි රත්ත්‍රිමේ ප්‍රමාණය. දැන් ඔන්න අපිට එක්කාසු කරලා මේක පුහුණු කරන්න පුළුවන්. කැලි කැලි වශයෙන් තුනකට විදුණාට දැන් මේක එක්කාසු කරලා පුහුණු කරලා ගන්න පුළුවන්. ඒ කොහොමද? අර වස්තුවේ තියෙන රත් වෙන ශක්තිය අර රූපකාම, ශබ්දකාම, කාන්දම් වර්ග පහ එකතු වෙච්ච තැන හැම කාන්දම හැම පරමාණුකම තියෙනවා රත් වෙන ශක්තිය. ඒ රත් වෙන දෙයක ස්පර්ශයක් ඕන. ආනේ ඒක හුලඟෙන් දෙන. ඒකෝට දැන් මෙතන වචී සංකාර හැදුවේ චිත්ත සංකාර වලින්. යා තෝරන්න ඕන විතක්ක ਵਿਚාර උනේ කොහොමද විතක්ක ਵਿਚාර උනේ අර ස්පර්ශයේ ප්‍රමාණය වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන යනකොට රත් වීම වැඩි වෙනවා ඒ ශක්තියම වැඩි වී ගිනකොට ඒකේ අංශක ගණනක් තියෙනවා ඒකේ අංශක එන්න එන්න වැඩි වෙනවා ශක්තිය වැඩි වෙනවා කියන අංශක වැඩි වෙනවා ඒ අංශක වැඩි වෙනකොට භ්‍රමණයක් සිද්ධ වෙනවා ඒ වස්තුව තුල ඒ වස්තුව තුල ඒ භ්‍රමණය සිද්ධ වෙන්නේ අර රත්වීම ඊට සුදුසු අංශකයට නැග්ගහම ඊට සුදුසු අංශකයක් නැගිනකන් මේ භ්‍රමණය ශබ්දයක් නැගින භ්‍රමණය නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට චිත්ත සංකාරවල තෙපෙන්නන්නේ අ රත්විමයි ඒ ඇලීමට උදව් වෙන මූලික මූල ධර්ම දෙක තමයි රත්විමයි ඒ රත්විමේ ප්‍රමාණය. ඒකද දැන් රත්විමයි රත්විමේ ප්‍රමාණය කියන එක වැඩි වෙච්ච බවද ලකුණක් තමයි බ්‍රහ්මදයක් නිෂ්පාදනය වෙලා ඒ ඇතිවීමෙන් නිකුත් කරපු ශබ්දය. ඒ ඒක බ්‍රහ්මදී නිකුත් කළා. ඒ බ්‍රහ්මණය ශබ්දයක් නැගෙනතෙන්ට බ්‍රහ්මණය සිද්ධ වෙන්න උවමනා කරන උෂ්ණ අංශකයක් උෂ්ණත්වය අංශකයක් නැගෙනවා. ඒකට පේනවා අර වහාර ස්පර්ශය විහිං කොච්චර මේ පරමාණු ප්‍රභියක් මෙතන එක්කාසුව ක්‍රමෙන් ලැබි වෙලා ඒ ඒක දොමිනේ වෙලා શબ્ද නිකුත් වෙන තැනට එනකොට අන්න එයා සාවර සතා නෙවෙයි ප්‍රශ්න. එයාම එහාට මෙහාට නැවෙන්න පුළුවන්. මොකද බ්‍රහ්මණය දැන් කුද්ද වෙලා. ඒකද ඒ එදා ඒ මූල වස්තු ඒ මූල වස්තු අවස්ථාවේ මේ වස්තුවේ තියෙන தත්ත්වය අද අපේ කිසිවෙක් සැකලා. හැබැයි ලොකු ක්‍රියා පුංචි ක්‍රියා දෙකම එකයි දැන් ලොකු කාර් වෙනකොට බුල්ඩෝසර් වෙනකොට පුංචි ළමයින්ට පුංචි බුල්ඩෝසර් හදාගෙන සෙල්ලම් කරනවා ඒක දිහා බලපුවාම අර හැදේ මේ හැදේ දෙකම එකයි මිනිහ ලොකු මිනිහගේ ඇටි ලොකු බුල්ඩෝසර් පොඩි කාරේ චුට්ටි බුල්ඩෝසර් ඒකෙන් දිල්ලෙන් තල්ලු කරගෙන යන්නේ අන්න ඒ වගේ එදා ක්‍රියා කරමු මේ නීතියමයි අදත් ක්‍රියා කරන්නේ. ඇයි? වේදනා සංඥා දෙකෙන් තමයි කැගෑලි මත. ඇයි? අන්නහවලා දුක් විඳිනවා. අන්නහවලාට ගහනවා. ගහනවා ගහනවා කියලා මෙයා හිතාගෙන හිතාගෙන නැහැ කියන්නේ විතක්ක ਵਿਚාර විතක්ක ਵਿਚාර. ඒ රත් වීම රත්නම වැඩි වේගෙන එනකොට අන්න අංශකයාව ශබ්ද නිකුත් වෙන අංශයට අනේ මෙහෙමත් අපරාධ කෙරෙනවානේ. කියන අංශකයට අන්න දැන් එයා නෙමෙයි ඒ කියන්නේ. අර අංශකයට ආපුවාම අර ශබ්දේ නිකුත් වෙනකොට ඒකට හරි ඉගෙනගත්ත විදිහට භාෂාව දැන් රැටෙනවා. ඒවා ඉතින් මේ මනෝදහතේ තියෙන්නේ. ආ වෙලා තියෙනවා. තව කාලක් තියෙනවා. එතකොට අද දැන් අපිට හොඳට විවෘතව තියෙනවා බේරෙන්න පුළුවන් මේ. මේ ශාස්ත්‍රයේ නැතුනේ මොනවා අපි බුද්ධ ආගමේ කොහොමද මොනවාද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? ආ ඒක විශ්ව භගවාරහන් කියලා බුදුන් වදිනා දැන් ඒවා තමයි දන් දෙන්න ඕනේ. සාංගික දාන දුන්නු වඩාත් හොඳයි. අටපිරික දුන්නු හොඳක් හොඳක් හොඳයි. ආදී වශයෙන් තමයි ඒවා තමයි අපි. දැන් ඒක ඔක්කොම කරන්න ඕනේ මොනවද? මේ සාමේ මේ ධර්මයේ පැවැත්මයි. නමුත් මේක මේ කරන හැටි කියන්නේ නිදන නිකන් ඒ කියන්නේ බෞද්ධ විච්ච හේතු නැගලා දිනවා මිනිහ. එච්ච. ඒ කිසි වැඩක් කරන්නේ. මේක දන්නකොට නෑ යා බෞද්ධව කාලා තියෙනවා. ගිලලා තියෙනවා. ආච කළා. අන්න ඒකෙන් තේන්න පුළුවන් යාපට පුළුවන් බෞද්ධ බුද්ධිමත් ජීවිතය. ඇයි කොහොමද? අපි ප්‍රමාණික නෝලා ප්‍රමාණ ඉක්මවල යමක් ගැන හිතුවොත් ඒකට තමයි මේ විතක් ਵਿਚාර කිව්වේ. ඒ හිතන එකේ රත්‍රිම් මස් රත්‍රිම් අංශකයක් ඇලි වෙලයි. කෑවේ ඉන්නේ ආ අවුලට ඉන්නේ ගහ බැන ගෑන්නේ. ඒවා එතනින් අයින් වෙන්න. එතනින් අයින් වෙන එක වහම හරියට බුදුහාමුදුරෝ අයින් වෙන වීමෙන් කපල්ලට බුදුහාමුදුරුවෝ අපි උනිකම්ම දානවා. කොහොමද? කායේ කායං පස්සී විහෙරති ආතාප සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා පෙන් කියන්නේ මොකද්ද? ඒක ක්‍රියාවක්. ඒක වින්දනයක්. ආ මේක සිටිවිල්ල මේක ධර්ම ස්වરૂපයක්. එතනින් එතනින් නින්න ඒ ප්‍රමාණයෙන් නවත්තන්න කිව්වා. මානසිකාරය කිව්වකයි ඒකේ මෙන්න මේකයි මේ වේගෙන ඉන්නේ කිව්වහම ඩක් ගාලා බහිනවා. ආයිත් ඒක උස් වෙර දාගෙන කඩාගෙන ඉඳින්නේ නැහැ. මානසිකාරයේ කියේ මොකද්ද? දැන් මේ සිතේ වැඩ කරන්නේ අහවල් එකයි කියනකොට අර අර අර නිවිච්ඡට සිත විතක්ක වෙන එක නවතින. නවතිලා අර සිතේ කෙරෙන දේ එක මෙලේ කරනකොට ඒ අර කාරණේ නෙවෙයි යා හිතන්නේ. දැන් ඇතුලේ වෙන සිද්ධිය. ප්‍රතේරින් දැක්මයි. තේරෙනවද? මේ ඇතුලේ වෙන සිද්ධිය. මෙයාගේ හිත කම්පණයටපත් වෙන අර බාහිර සිද්ධිය එකයි. මේ ඇතුලේ සිද්ධිය එකනේ. එයා ඒ බාහිර සිද්ධිය අල්ලගෙන වැඩ කරන සිත දෙස බල. බලපුවා මේ ඇතුලේ සිද්ධියක් දෙස බලනවා. අලේ මහා මුටි කෙලියක් යනවා. මෙයාට කේන්ති ගිල්ලක් නැහැ. දුකක් වෙලක් නැහැ. මොකුත් නැහැ මේ සිතේ தත්ත්වය මෙනෙහි කරන අන්න ඒක ටික මනසකාරය ඒක වෙන්නේ මොකද්ද විතක්ක ਵਿਚාර පව සීමා කරන වේදනාව අංශකේ රත්ති මංශකේ නගින්න දෙන්නේ නැහැ නැග්ගහමනේ කෝක වෙන්නේ කෑ ගහන්න වෙන්නේ කහ ගන්න වෙන්නේ දැන් ඔක්කොම වෙන්නේ ඔය උස්සත් නැගලා ඒක නගින්න නොදී පාලනය කරන ක්‍රමය දුහාඳුරු කෙන්නේ වෙන කිම ක්‍රමයක් නැහැ. එක වැඩයි Tamanට වෙච්ච දේ හිතනවා. දැන් මොකද්ද මට වෙන්නේ? මේකට අමනාපය. දැන් තියෙන වගේ අමනාපය. අර ඒ ලෝක අයින් වෙන මේ වෙන පැත්තකට වෙන්න මියා හිතන අර වේගය මත වෙන්නේ. ඔන්න ඔකට කියලා විද්‍යාව. කවුරුනම් දන්නේ නැහැ. නවීන විද්‍යාවක් ගැන මෙහෙද කොහෙද? මේ ඕක තමයි නියම විද්‍යාව. දුක නිදහස් වීම නිවැරදි ක්‍රමයට විතරයි විද්‍යාව කියන්නේ. ඕනක. යකඩ ගන්න කියනවා. ඒක තියෙනවනම් ඒ දකින් දුක නිදහස් වෙන එක්තරා ප්‍රමාණයක් අම්මනෝ හරි ඒක විද්‍යාවට ගන්නවා. කොයිතරම් ශාස්ත්‍රීය පදනමක් උඩ සකස් වුණත් ඒක දුකට උදව් වෙනවා නම් ඒක විද්‍යාව. විද්‍යාව විද්‍යාව උපාධි කියලා කියනවා. ඒතර විද්‍යාවත් එක්කම එන්නේ ආලෝකය කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. ආලෝක උදුව ආලෝ ආලෝකය කියන්නේ මොකක්ද? ඒතර බොහෝ භාවනාකාරී කෙනෙක් අත. එයාට ආලෝක පහළ වෙලා රෝස පාට, නිල් පාට, කහ පාට ඉතින් මගෙන් අහනවා ඇයිල මොකද කියලා මම දන්නේ නැහැ කියලා නිකයි. මම දන්නේ නැහැ අත වශයෙන් දන්නේ. ඒක ඔච්චරම අහන්න දෙන්න ඕනේ නැහැ නේ. ගුම් කෙල් ටිකක් දාලා පණක් පත්තු කරපුවා ආලෝක. ඔච්චර වෙර දාගෙන ඇතුලේ පියාගෙන විච්චෝට හේත් කියලා වෙර දාන්න ඕනේ මේක ඇතුලේ මෙන ආලෝක ආලෝකී කිය මොකක්ද Tamanට නොපැහැදිලි එකක් පැහැදිලි එළියෙන් කරන්නේ දෙන්න මේකයි නැත්තම් කන්නේ ඇලි එළියෙන් කරන්නේ දෙන්න එකයි දැන් තේරුණා මොකද දුක් නොවිලා ඉන්න ක්‍රමය මම දැක්කා. ඒක අර විද්‍යාවට අස්සෙන් බලපු නිසායි මට තේරෙන්නේ. දැන් මම දුකක් වෙන්නේ. අද පැහැදිලි. ඇයි? මේ නදන්නේ කම නිසායි මේවා වෙන්නේ. දැන් දන්නා කමේ කියන්නේ මම ඒවා හැදිච්ච හැටි ක්‍රම ඔක්කොම මේ කෑගහන්නේ මොකද දඟලන්නේ මොකද ඔක්කොම දන්නවා. ඒකෙන් නිදෙන්න කල යුත්තක් දැන් දන්නවා. ඒක නිසා දුක් නොවිඳින්න මං ක්‍රමය මට සම්පූර්ණව පැහැදිලි. ආලෝක උදවා. ඒ ඔන්නෝකයි බෞද්ධකම. අපි මේ අහවල අපේ ශාස්ත්‍රඥ වහන්සේ හරිම ලොක්ක අය. ඒක නිසා ඉතින් අපි සුගතියට යන්නේ. එළවයි සුගතියට ගියේ සුඛියක් කියේ. ඉත කොහෙන්ද යනවත් පාර වැරදිලා මොනවා කරලාද ඉඳලා ආවේ? නමුත් මේ විදිහට කියන්නේ මේ විදිහට ජීවත් වෙනා නම් ඇබ්බගෙන යන්නේ. මේ කොහෙවත් යන්න එපා ඉන්න සුගතියේ. අපේ ජනහර කාදද මේ තාසකරාල කෙනෙකුට කතා කරන්නේ. ජිකන් රජුන්ට කතා කරලා ගියා දන්නේ නැහැ. කතා කරලා කියලා කියනවා මල් මාලා හින්දම්ම. මේ ජීවිතයේ විතත් ඒ මල් මාලා කෙසේ වෙතත් ඒ කාන්තෙන් යම් මැරෙන්න ඕන එයා ජීවත් වෙන්න සුගතිය. හැම වෙලෙම සැපයි. මේ අනන්ත දුක් මිනිස්සු කියන හරි දෙදර කන්න නැහැ. කන්න නැත්තේවත් නමුත් එයාගේ සිතේදී ඉන්නේ සැප. වතුර ටිකක් බීලා සැපිනි. ඇයි? අර වට පුපුර හැලෙන්න විතක්ක විචාර ගහන්නේ බත් ඇලියටයි මේ හොදිය ඇතිලියට. නෑ නෑ ඒක සල්ලි නැති යන්නේ ඉතින් හරි වතුතියක් බොමු එහෙම නැත්නම් තේටියක් කරන් බොමු සීන් නැත්නම් කාට බොමු අපි සන්තෝෂයෙන් ඉන්නේ කණේ කනේ වැඩි සන්තෝෂයෙන් ඉන්නේ ඒක කරගෙන අනිතෝචින් කොහොමද කියලා හිතන්න පුළුවන් ශාස්ත්‍රීය දන්න බෞද්ධයෙක් බුද්ධිමත් වෙනියා අන්නේ කාණ ආදීන විරෝධ සමාපත්තියේ යන්න වික්වාගින් එතකොට දැන් මේ පින්නක් පිළිසෙට මා හිතන හොඳ ආකාරය වැටෙන්නේ නැති. දැන් මේ කියාපු ටික පිළිබඳ යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉස්ලාම කියන කතුරුන් ආව පහම තියෙනවා. ඉස්ලාම කියන කතුරුන් ඒක ආව පහම අන්තර්ගත වෙනවා. ආවෝ කම පහන සුබෑ කතන්දරේ ගෙනියන්න. උක්කාසෙන්. ඒකට එක ප්‍රත්‍ය වෙන්න ඕනේ. මොකද ප්‍රත්‍ය කියන්නේ අ දැන් චක්කු සෝත ගාන ජීව කියලා දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා තියෙන ඒ දර්ශනේ ටිකක් වැඩකොන්නකොට ශබ්දය ඊළඟට ඒකත් එක්ක යාමයි ඒක වැඩකොන්නකොට ආග්‍රහණ කාණ්ඩව වැඩ කරන්නකොට බහම පහම එකට වැඩ කරන්නේ රවුමේ ඒක නිසා අර ඉස්සෙල්ලාම අරකින් එකෙන් එකට එකෙන් එකට ඒකට කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන්නේ එකිනෙකට සහාය වෙමින් තමයි වැඩ කරන්නේ ඒක නිසා පහම ඕන. ඉච්චරයි ප්‍රශ්නේ ඈ පොඩි. ඉතින් විචාරික නමදිනට මේ මේ මාසිකේ ප්‍රකාශ වුණා ඊළඟට දීප්ති සුඛ ඒකාග්‍රතාව කියන අරම තුනක් එතන සම්බන්ධයක් කියලා නේද ස්වාමී? ඒ ධ්‍යාන වල සංවේදීතාවම හිතන්නේ මෙතන කොහෙද ධ්‍යාන තියෙන්නේ? මෙතන කියන්නේ මේ සත ඇතුල් වෙන හැටි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරය අර පැත්තට පෙල්ල ගත්තාන් පස්සේ වෙන වෙන. <clears throat> මේ කිව්වේ මේ වචනයක් නිෂ්පාදනය වෙන්නේ. උදයි පින්නතුනි දැන් මේ පින්නත් පිසුබෝම නම් ගේ අහගෙන ඉන්නේ ඒ නියම ප්‍රයෝජනය ගන්න තියෙන බලවත් ඕනකම නිසා. මේ දුවගෙන ඉන්නේ ආ සීලයක් දාලා ඒකෙන් අපිට පුළුවන් ප්‍රයෝජන ගන්න. ඇත්ත වශයෙන්ම මේ විදිහට මේ කක්කස් සැක තියාගෙන යන්න ඕනෙත් නැහැ. ඕන එකක් අහන්න. ඉතින් ප්‍රශ්නයක් තේරිච්ච නිසා මේ විදිය යමෙක් පිළිගන්නවා. හැම ක්ෂණයක් පාසා. ආ තමන්ද ජීවිත ద్వාරයෙන් කුසල කෙරේ. ජීවත් වීම කුසලයක් වෙනවා. එයා ජීවත් වීම කුසලයක් වෙන විතර ජී සැපෙන් ජීවත් වෙනවා. එයා මෙලොව සප පරලෝයට මුත්තක්. ඒ ජී කියන එක න කවදාව සියලු දුකින් මිදලා වූ අමා මහ නිවන්. එවැනි පිළිසකට එවැනි සත්‍යයක් ලැබීම යන සතුටින් නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානයටත් අපාකශු කරනා ස්ථානයටත් අභිභූත සියලු ජීව රාජ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සතුටටපත් වන්නා වූ ජීව රාජ සමූහයාගේ ආශිර්වාද මේ සෑම දිනකටම ලැබීනි. තම තමන්ගේ ජීවිත නිර්මුක්තයෙන් බෞද්ධ දර්ශනය තුලින් මත කරන්නා වූ සපවිදීමේ වාසනාවන්තයන් බවට පත් කිරීම පත් වීමට ජය විචාරයක් කළ යුතු ප්‍රකාශකත්තා මේ දිවිරා සමූහයට ප්‍රදාන නම් මෙසීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයට උත පින්තුන් ලැබෙසතුන්ද තම තමන්ට මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා අන්තිත කරගෙන එක්තාවතා සම්මේ කියනවා aaa kassa kassa kassa kassa. Yaa ki aún guidelines සමතම නිවන්සල වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අභිවාදෝ සීලිස්ස නිච්ඡම් මුද්දා පිතායෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුර්ණෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සන්ත සම්පත්‍ති නේච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු